ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මේරිගම බෝතලේ ඉහළගම කිනුතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ සුරාධ සූත්‍රය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 අතකෝ ආයස්මා සුරාදෝ යේන භගවා තේනුපසංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සුරාධෝ භගවන්තං ඒතදෝච කතන්නු කෝ භන්තේ ජානතෝ කතං පස්සතෝ ඉමස්මින්ච කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අபிසංකාර මමංකාර මානාපගතං මානසං හෝති ඉති සාදු සාදු සාදු පින්තුනි අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කළේ සුරාද කියන ස්වාමීන් වහන්සේට රහත් වීමට තරම් ප්‍රමාණවත් වුණු බුදුරජාණන් වහන්සේ විදර්ශනා භාවනාවට දුන්නු උපදේශක් කුළු ගැන්වෙච්ච සුද්ධ බුද්ධ භාෂිතය. මේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය අනාත්ම ලක්ෂණය මුල් කරගෙනයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝක ධර්මතාව. කාලෙන් කාලයට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා හොයාගන්නේ මේ විශ්ව නීතිය සචේතනික අචේතනික අවබෝධ අවබෝධ කිරීමට අමාරුම ධර්මතාව සචේතනික අචේතනික හැම දෙයකම අවබෝධ කරගන්නට දුෂ්කරම ධර්මතාව තමයි යථාර්ථය අනාත්ම ලක්ෂණය අනිත්‍ය දුක්ඛ කියන මේ ලක්ෂණ දෙක යම් මට්ටමකට කල්පනා කරලා තේරුම් ගන්නට පුළුවන් අනාත්ම ලක්ෂණයත් කල්පනා කරලා යම්මට තේරෙනවා හැබැයි ඒක ආපහු කෙලෙස් වෙනකොට යටපත් වෙනවා අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ පිළිබඳව තියෙන තේරුම් මට්ටමවත් රැඳී පවතින්නේ නැහැ. හුඟක් තිබිච්ච අනිත්‍යයන් පටලවා ගත්තේ මේ අනාත්ම කියන ලක්ෂණයයි. මේ කාලේ බොහොම ආයුෂයේ පල්ලෙහාට ගිහිල්ලා තියෙන කාලයක්. අවුරුදු 60 70කට ආයුෂය අඩු වෙලා තියෙන්නේ. එබඳු කාලයකදී මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අහන්න බොහෝ දෙනෙක් කැමති නැහැ. අහන කෙනෙක් අහන කෙනෙකුත් සමහරලාට එක පටලවා ගන්නවා එහි අවබෝධයට මනස යොමු කරන එක අඩුයි. ලෝභය, ද්වේෂය, මෝහය චිත්තසංතානවල වැඩි වෙන තරමට අනිත්‍ය දුක්ඛ අනාත්ම తত্ত্বය අමතක වෙලා යනවා. ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙච්ච තරමට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය නැති කිරීමේ ඒකායන මාර්ගය සතර සතිපට්ඨාන භාවනාවයි. සතර සතිපට්ඨාන භාවනාවෙන් ඒත්තු යන්නෙම අර අනිසිතෝච විහෙරති කියලා සෑම ධර්ම කොටාසයකම අවසන සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවෙහි 22ක් වූ නිවන් දොරට විස්තර කරන ශීර්ෂයේ පාඨයෙහි අවසානයේට සඳහන් වෙන්නේ කායෝතිවා සතිපනස්ස පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිච්චසති ඥානමත්තාය අනිශ්චිතෝච විහෙරති යනාදී වශයෙන් ඒ අවසාන කොටස කුළු ගැන්වෙන්නේ අනාත්ම ලක්ෂණය අවබෝධ කිරීම සම්බන්ධ කරලා එම නිසා දැන් අද දවසේදී මේ ධර්මානුශාසනාවට ආයතනය මගින් ලබා දීලා තියෙන ධර්ම මාතෘකාව මෙකී අනාත්ම ලක්ෂණය සඳහන් වෙන සුරාද සූත්‍රයේ අන්තර්ගතය මතු කරන්ටයි සුරාද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරපු අවස්ථාවයි අර අතකෝ ආයස්මා සුරාධෝ යනාදී වශයෙන් සඳහන් වුණේ සුරාද ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය කතන්නකෝ භාන්තේ ඥානතෝ පස්සතෝ ස්වාමිනී කේ කොයි විදිහේ දක්නා වූ නුවණක් තියෙන දැනීමක් තියෙන කෙනාටද ඉමාස්මින්ච කායේ මේ තමා කියලා හඳුන්වන මේ රූප කාය වේදනා කාය සංඥා කාය සංස්කාර කාය විඥාන කාය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහට කියන්නේ සමෝහය කියන අර්ථයෙන්. රූප සමෝහය රූප කාය. වේදනා සමෝහය වේදනා කාය. සංඥා සමෝහය සංඥා කාය යනාදී වශයෙන් ඉතුරු කොටස් දෙකද දත යුතුයි. මෙතනදී ඒ සුරාද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මෙන්න මේ කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සමෝහයෙහි සත්වයා කියලා හඳුන්වන මේ අන්තර්ගතයෙහි ඒ අන්තර්ගතය නොදන්න කෙනෙකුට අභින්කාර මමංකාර දෘෂ්ටිය තියෙනවා රූපේ මම යනාදී වශයෙන් රූපේ මගේ රූපේ මගේ ආත්මය යනාදී තුන් ආකාරයකට මේ ඇති වෙන එක බහිද්දා සබ්බ නිමිත්තේසු ඒ වගේම තවත් බාහිරයෙහි තවත් සත්වෙ ඉන්නවනේ අන්න ඒ සත්වයන් කෙරෙහිත් මේ විදිහට දෘෂ්ටිය තෘෂ්ණාව මාන්නය මෙන්න මේ ධර්මතාවන් ඇති වෙනවා මේක නැති වෙන්නේ කොයි විදිහේ නුවණ පාවිච්චි කරන කෙනෙකුටද කොයි විදිහේ දැක්මක් ඇති කෙනෙකුටද යන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. ඉතින් මේ ධර්ම කරුණු තේරුම් ගැනීම සඳහා පින්වත්තුනි මනසේ තියෙන්නට ඕන නිවිච්ච ගතිය. කවුරු වුණත් දවසකට සුළු වේලාවක් හරි භාවනාවක් කරන්නට ඕනි. මහා යෝගියෙකුගේ මට්ටමට නොවේ නොවුණත් යම් මට්ටමකට හිත නිදහස් කර ගැනීමට කාල වේලාවක් දවසේ යොදා ගන්නට ඕනේ. මොන යම් හරි භාවනාවකින්. ඒ අතරට සංකීර්ණ ආර්ථික ප්‍රශ්න, නිරෝගී භාවය පිළිබඳව ප්‍රශ්න, ස්වාමියා නිසා භාර්යාවට ඇති වෙන ප්‍රශ්න, භාර්යාව නිසා ස්වාමියාට ඇති වෙන ප්‍රශ්න, දූ දරුවන් නිසා මව්පියන්ට, මව්පියන් නිසා දුව දරුවන්ට කාර්යාලයේදී වැඩපොලේදී නොගැලපෙන කම්ති නොගැලපෙන තත්වයන් නිසා ඇතිවෙන මානසික පීඩා ඇසුරු නිසරු කරන දකින්න බලන්න ලැබෙන සමීප ඥාතීන් සමීප නිවෙස්සලාය තවත් කිසි කෙනෙකුට කියන්නට බැරි විදිහට කර්ම විපාකත් Tamange තියෙන අමනෝග්නිකමුත් එක්ක ඇතිවෙන මනසේ හිර වෙලා තියෙන රැව් පිළි රැව් දෙන උණු වෙන ප්‍රාප්ත වෙන ප්‍රශ්න. මේවා තියෙනවා. ඒවා නැති කරන්නට කියලා බොහෝ දෙනෙක් කරන ක්‍රමෝපායන ඒවා වැඩි වෙන්න බලපානවා. අඩු වෙන්න බලපාන කරුණු කීවට ඒ හිත්වලට යන්නේ නැහැ. ධර්මයක් කියලා දෙයක් ඇතුළු කරන්න ලෑස්ති වුණාට එහෙම ඒ මනස් වලට ගිනියම් වෙලා පවතින ඇතුළු කරන්නට බෑ. මෙබඳු අයට සිල් රකින්න කීවට ඔක කවදාකවත් කෙරෙන්නේ නැහැ. පින්වතුනි ඒ නිසා මේ සංකීර්ණ අධ්‍යක්ීම් තියෙන උදවියට අනෙක් සියලු භාවනාවලට වඩා හිත නිවාගෙන මේ වැඩසටහනට ප්‍රවේශයක් ගන්නවා නම් බුදුසසුනේහි ප්‍රතිඵල ලැබීමේ වැඩපිළිවෙලට පාවිච්චි කරන්න තියෙන හොඳම භාවනාව තමයි බුදු ගුණ. දවසකට සුළු වේලාවක් හරි බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරනවන හුඟක් ඔය අසහනකාරී අතෘප්තිකර දුර නොපෙනෙන නොසන්සුන් වික්ෂිප්ත මනෝභාවයන් සෑහෙන ඈත් වෙනවා. එමෙන්න සුළු මොහොතකට හරි බුදුරජාන් වහන්සේ ගැන මතක් කරනකොට හිත නිවිලා යනවා. එතකොට මේ මානසික පවජින නිවිච්ච ගතියයි ඇවිලිච්ච ගතියයි දෙකම අත්දකිනකොට සෑහෙන මානසික කලමනාකරණයකින් යුතුව ජීවිතය ගෙවා ගන්නට පුළුවන්. හිත නිවිච්ච උතුම බුදුරජාණන් වහන්සේ. හිත නිවන්නට මඟ පෙන්වීම දුන්න උතුම බුදුරජාණන් වහන්සේ. හිත ඇවිලෙන්නේ මොන වගේන්ද කියලා හොඳටම දැක්කේ බුදුරජාණන් වහන්සේ. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, තෘෂ්ණාවෙන්, මාන්නයෙන්, ditthියෙන් මේ ආදී නුයික් මනෝභාවයන් නිසා මනස ගිනි ගන්නවා. කයටත් බලපානවා. නැති ප්‍රශ්න ඇති වෙනවා. ඇති ප්‍රශ්න ඔඩු යනවා. එසා පින්වතුනි මේ ඇයි දුක් විඳින්නේ? බුදු ගුණ තුලින් මේ දුක් අඩු කරන්න. ඇවිලෙන gati ටිකක් සමතේකටපත් කරන්න. මුල් කාලේ අමාරු වෙයි. කලක් පුරුදු කරන්න පුරුදු වුණොත් අත්හදා බැලීමක් විදිහට හරියි. මෙච්චර කාලයකට මෙච්චර දෙයක් තිබිලා මට අහුන්නේ නැණි කියලා දුකක් හිතෙයි. කමන්නේ. එතන ඉඳලා නැගිටිනවා. බුදු ගුණයත් එක්කලා බුදුරජාණන් වහන්සේත් එක්ක නැගිටීමට ඔබ සියලු දෙනාටම මේ ධර්මානුශාසනාව උපකාර වේවා. මෙතන කියවෙන්නේ දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මුලිනුත් මතක් කළ ත්‍රිලක්ෂණය තමයි තේමාව. ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට සුවිශේෂී කැපවීමක් අවශ්‍ය කරනවා. මේ කැපවීමට පේ වෙනකොට තමන්ට තේරෙනවා මගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප හරි වෙනස්. බොහෝ අය ඉන්නවා මේ ලෝකයෙහි ඒ අතරට තමා ගුණධර්මත් එක්කලා අහිංසක ධර්මමය සැනසීමත් එක්කලා හුදකලා වූ කෙනෙක් ලෙස දැනෙන්න ගන්නවා. මේක සුවිශේෂී පාරක්. අනිත් ඔක්කොම කරන දේවලුත් කර කරම මේක යන්න බෑ. ඒවා යම් මට්ටමකට සංස්කරණය කර ගන්න ඕනේ. මේ පාර යනකොට මේ මගේ යනකොට මුගා දුක් අඩු වෙලා යනවා. ඈත පේන්න ගන්නවා. මනසේ සහනයක් ඇති වෙනවා. පුළුල් මානසික වැටහීමක්. එතකොට දැන් මෙතනදී මේ කියවෙච්ච ආකාරයට ඔන්න බුදුරජාණන් වහන්සේ රාද සුරාද ස්වාමින් වහන්සේට මේ කියන තණ්හාමාන දිටි නැති කර ගැනීමට දුන්න උපදේශය. ඉස්සරලම දේශනා කළා යංකින් ඡායං සුරාද අතීතානාගත පච්චපන්නාන අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා දූරේ වා සම්තිකේ වා හීනං වා පණීතං වා මෙන්න මේ විදිහට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම බෙදලා වෙන් කරලා තේරුම් ගන්න ආකාරයයි මේ දේශුවේ එතකොට දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නේතං මම මම කියලා ගන්න එපා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කොටස් පහ. ඒක එකකටවත් මම කියලා ගන්න එපා. නේතං මම. නේසෝ හමස්මි. නේතං මම. ඒක මගේ මගේ කියලා ගන්න එපා. මගේ කියලා ගන්න බෑ. නේසෝ හමස්මි. ඒ මම නෙමෙයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන මම නෙමෙයි. නමේසෝ අත්තා රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ ආත්මය නෙමෙයි. දැන් බලන්නට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ පිළිබඳව විශේෂයෙන්ම සක්කාය දිට්ඨියක් තියෙනවනේ. මේ නොදන්නකමින් ගන්න වරදවා ගන්න අවස්ථා 20ක් තියෙනවනේ. අන්න ඒ 20 පිළිබඳව කෙටි විග්‍රහයක් තමයි මේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව ගත්තු කෙටි කෙටියෙන් ගන්න ක්‍රමයක් නේතං මම ඉතින් ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන මාගේ නෙමෙයි නේසෝ හමස්මි මම නෙමෙයි නමේසෝ අත්තා මගේ ආත්මය නෙමෙයි රූප වේදනා සංඥා සංඛාර විඥාන ඕක විශ්වදයරම වෙනකොට මෙහෙමයි එන්නේ ඒක දැනගත යුතුයි මූලික මාතෘකාවට යන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් රූපේ ගත්තර පස්සේ රූපං ආතතෝ සමනුපාසති. ඔන්න වරදවල ගන්න තියෙන අවස්ථා ටික ඔක්කොම මෙතන තියෙනවා. රූපේ සමස්තයක් ගත්තර රූප 28ක් තියෙනවා. ඒක ඉදිරියට විස්තර වෙනවා. රූපං ආතතෝ සමනුපාසති. ඔන්න වරදවා ගන්න පළවෙනි අවස්ථාව. රූපය අත්තතෝ සමනුපාසති ආත්මය මම කියලා දකිනවා රූපවන්තං වාත්තාන සමනුපස්සති. මේ ආත්මය මම කියන්නේ රූප සහිත එකක්. රූපස්මින් අත්තාන සමනුපස්සති. රූපයෙහි ආත්මය මම පිහිටා සිටින්නේ කියලා ගන්නවා. අත්තනේවා රූපස්මන පස්සති. ආත්මයෙහි මේ රූපය පිහිටලා තියෙන්නේ කියලා ගන්නවා. එතකොට ආත්මය කියලා කියන්නේ මම කියලා කියන්නේ මොකද්ද? අන්න කල්පනා කරලා බලන්න. ඊළඟට වේදනාව සම්බන්ධයෙන් උද්ගන්න සැප දුක් මධ්‍යස්ස වේදනා වේදනං ආත්මතෝ සමනුපස්සති. වේදනාව ආත්මය මම විදිහට වරදවා ගන්නවා. වේදනාවන්තං වාත්තන සමනුපස්සති. ආත්මය කියන්නේ මම කියන්නේ වේදනාව සහිත එකක්. වේදනායව ආත්තාන සමනුපස්සති. වේදනාවෙහි ආත්මය මම පිහිටලා සිටින්නේ කියලා ගන්නවා. අත්තනීවා වේදනා සමනුපස්සති. ආත්මයෙහි මම ආත්මය පිහිටලා තියෙන කියලා ගන්නවා. අත්තනි ආත්මයෙහි වේදනාව පිහිටලා තියෙන කියලා ගන්නවා. ඊට සංඥා. සංඥා දන්න අපි හඳුනා ගන්නවා. අපි හඳුනා ගන්නවානේ දැන් බණක් කියනකොට හාමුදුරු කෙනෙක් තවත් කවුරු හරි කතාවක් කරනකොට අපි හඳුනා ගන්නවානේ රූපය නොදැක්කත් අන්න එයා කියලා. රූපය දැකලත් හඳුනා ගන්නවා ඉස්සලා තියාගත්තු සටහන් වාගේ. හරියට අර වඩු වැඩ කරන කෙනා නූලක් ඇඳ ගන්නවා කපන්න කොටන්න තියෙන තැන දැන ගැනීම සඳහා ඒ වගේ යම් යම් දේ පිළිබඳව අපි සංඥා ඇති කර ගන්නවා හඳුනා ගැනීම. ඒ අනුව දෙවනෝ කියන මේ මෙයයි මේ මෙයයි මේ මේ කෙනයි කියලා අපි විස්තර කරනවා. ඒ විදිහට ඒ කියන්නේ සංඥාව පිළිබඳව සංඥාන් අත්වන අත්තතෝ සමනුපස්සති. සංඥාව කියන මේ හිතේ පවතින කොටස ආත්මය වශයෙන් දකිනවා. ඊළඟට සංඥා වන්තං වාත්තානං සමනුපස්සති. සංඥාව සහිත එකක් ආත්මය කියන්නේ කියලා ගන්නවා. ඊළඟට සංඥායව ආත්තානං සමනුපස්සති. සංඥා වෙහි ආත්මය මම පිටා සිටින්නේ කියලා ගන්නවා. ඊළඟට අත්නිවා සංඥා සමනුපස්සති ආත්මයෙහි සංඥාව පිටා තියෙන්නේ කියලා ගන්නවා. ඊළඟ එක සංඛාර. ඒ කියන්නේ කුසල කුසල චේතනා විපාක චේතනා ආදී මූල කරව පවතිනව චෛසික 50ක්. ඒ කොටසට ලෝභය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන අනාදි වශයෙන් පහළ වෙන චෛතසික සසු ඒවා. ඒකෙදි සංඛාරං අත්වතෝ සමනුපාස්සති. ඒ කියන්නේ සංස්කාර ආත්මය වශයෙන් දකිනවා. ඊළඟට සංඛාර වන්තං වාතන සමනුපාස්සති. ආත්මය කියන්නේ මම කියන්නේ සංස්කාර චේතනා සහිත එකක්. සංඛාර සංඛාරේසු ආත්තාන සමනුපස්සති. සංඛාරයෙහි චේතනාවෙහි තමයි මේ ආත්මය පිහිටලා තියෙන්නේ කියලා. ඊළඟට අත්නිව සංඛාරං සමනපස්සටි ආත්මෙහි චේතනාව පිහිටලා තියෙන්නේ කියලා ගන්නවා. ඊළඟ එක විඥානං අත්තතෝ සමනපස්සටි විඥානයේ හිත ආත්මය වශයෙන් දකිනවා. විඥානවන්තං වා අත්තාන සමනපස්සටි විඥාන සහිත එකක් ආත්මය කියලා දනවා. ඊළඟට වේද විඥානස්මින් අත්තාන සමනපස්සටි මේ හිතෙහි විඥානෙහි ආත්මය පිහිටලා තියෙන කියලා ගන්නවා. ඊළඟ එක අත්තනිවා විඥාන සමනුපස්සටි. ඔන්න ඕක තමයි විසවැදෑරුම් සක්කාය දිට්ඨිය. ඒක තමයි අර භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ අභින්කාර මේ අභින්කාර කියන මේ දෘෂ්ටි වශයෙන් ගන්න මේ తত্ত্বය මේ මනෝභාවය කතන්නකෝ භන්තේ ජානතෝ පස්සතෝ කොයි ආකාරයෙන් දක්නා කෙනාට කොයි ආකාරයෙන් බලන කෙනාට මේ දෘෂ්ටිය නැති වෙනවාද? එතන කියවේ ඉමස්මින් වා කායේ බහිද්ධාවා සබ්බ නිමිත්තේසු. එතකොට මේ තමාහ කියලා හඳුනන මේ කය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සමූහ පහ. මෙතන කාය කියන්නේ සමූහ කියන එකයි. මේ පහ පිළිබඳව මේක නැති වෙලා යන්නේ දෘෂ්ටිය. කොයි විදිහට දක්නා කෙනාටද කියන කාරණේනේ මෙතන දිහැවේ. ඒ අනුව ඔන්න එතකොට අපට දැන් විශ්වවිද්‍යාලම සක්කාය දිට්ඨිය. දැන් අපට මෙතනදී කාරණයක් තියෙනවා කියන්ට දැන් මේ විශ්වවිද්‍යාලම සක්කාය දිට්ඨිය ගත්තත් දැන් එතකොට දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන පහයි. දැන් මේ පහට අමතරව මම කියලා කෙනෙක් ආත්මය කියලා කෙනෙක් කොහෙද ඉන්නේ? රූපයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි සංඥාවක් නෙමෙයි සංස්කාරයක් නෙමෙයි විඥානක් නෙමෙයි ඒවා රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒ මම නෙමෙයි එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික ගත්තට පස්සේ සත්වයාට සම්බන්ධ කරලා ආදේශ කරලා සත්වයා සමානයි රූප වේදනා සංඥා සංඛාර විඥාන රූප වේදනා සංඥා සංඛාර විඥාන සමානයි සත්වයා එයා දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, නරකාදී සතෙක් වෙන්නට පුළුවන් සත්වයා. සත්වයා සමානයි පංචපාදානස්කන්ධය, පංචපාදානස්කන්ධය සමානයි සත්වයා. එතකොට පංචපාදානස්කන්ධය අරගෙන ආය සත්වයා කියලා මම කියලා ආත්මය කියලා හයවෙනි එකක් නැහැ. එහෙනම් පැහැදිලි කරගන්නට මේ පහට තමයි දාගත්තු නමක් සත්වයා. ඒක දාගත්තු නමක් පමණයි. ඒක යථාර්ථය නෙමෙයි. මේෂ තියෙනවා කකුල් දෙකයි, ලෑලි කෑලි ටිකයි, ඇන ටිකක් වද්දලා තියෙනවා. මේෂෙයි ලෑලි කෑලි ටික කුයි දෙකක් කියන්නට බෑ. මේසෙ කියන්නේ අර ලෑලි කෑලි ටිකේ සකස් කරලා තියෙන ආකාරයට කකුල් හතරක් හරි කොහොම හරි. ඒක කකුල් කියලා ගන්න ඕනේ. ඕක ඇතුළටම ගිහිල්ලා ගත්තොත් එහෙම ගන්න දෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ සකස් වෙලා තියෙන ආකාරය අනුව අපි නම් දා ගන්නවා මේසය, පොටුව, කොට්ටය, මෙට්ටය එක එක නම් දා ගන්නවා. එතකොට දැන් මේසෙත් කියලා පටවියාපෝ තේජෝ වායෝ තියෙනවා තද ගතිය, වැగిරෙන ගතිය, ඔසීතල උණුසුම ගතිය වායෝ ගතිය කියන මේ මූල පදාර්ථ හතර තියෙනවා ආයේ මේ මූල පදාර්ථ හතරක් කියලා ඒකට මේසෙත් කියලා ආයේ පස්වෙනි එකක් ගන්නට බෑ මූල පදාර්ථ හතරට දාලා තියෙන නමක් තමයි මේසය මූල පදාර්ථ සකස් කරලා තියෙන ආකාරය අනුව දාගත්තු නමක් තමයි පුටුව එඳ ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ සකස් වෙච්ච තැනට තමයි සත්‍යය ඒ පහස් සකස් වෙලා සකස් වෙලා තියෙන එක්තරා ආකාරයකට කියන මිනිස්සයා. තව විදිහකට සකස් වෙලා තියෙනකොට කියන විශේෂයෙන් රූපකය නාමකයට වඩා එතන ප්‍රබලව ප්‍රකට කරන්නේ තව ආකාරයකට සකස් වුණාට පස්සේ අපි කියන කරපොත්තා කියනවා. තව ආකාරයකට සකස් වුණාට පස්සේ අපි කියනවා හස්ති රාජය කියලා. තව ආකෘතියකට සකස් වුණාට පස්සේ ඒ පංචකය තව තව නම් දාගන්න. එතකොට ඒ නිසා එතකොට මම කියලා දාන්නේ මේ පහට දාගත්තු නමක් ආත්මය කියලා දාන්නේ මේ පහට භාවිත කර නමක් විනා ඊට එහා ගිය දෙයක් නෙවෙයි. ඔන්න ඕක තේරුම් යන්නට ඕනේ. අහලා පමණක් නෙමෙයි, හිතලා පමණක් නෙමෙයි, පිරිසිදු කළ මනසින්. ඒකයි සුරාද ස්වාමින් වහන්සේ අහපු ප්‍රශ්නෙට බුදුරජාන් වහන්සේ දෙන උත්තරය. ඉතින් ඒ උත්තරය දෙනකොට බුදුරජාන් වහන්සේ වඩාත් සුගම වනු පිණිස මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ තවත් කොටස් 11 බැගින් 12 බැගින් විස්තර කරලා තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි යංකින්ච රූපං අතීත අනාගත පච්චුප්පන්න. ඒ කියන්නේ අතීත රූප අතීත ඔය කියන රූප කොටස. රූප තියෙනනේ ඔක්කොම 28ක්. රූප 28ක් තියෙනවා. ඒ මොනවාද රූප 28? ඇස, චක්කු, සෝත, ගාන, જીවහා, කාය. රූප, ශබ්ද, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ. එතන 12යි. ඊළඟ සියුම් රූප තියෙන 16ක්. මොනවාද? ආපෝ ධාතු රූපය, ආකාශ රූපය, ආහාර රූපය, ඉත්ත්‍ේන්ද්‍රිය රූපය, පුරුසේන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, හෘදේවස් රූපය කාය විඤ්ඤාති රූපය, වචී විඤ්ඤාති රූපය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සම්තති, ජරතා, අනිච්චතා 16යි. මෙන්න මේ කියන රූප ගත්තට පස්සේ අතීත උනත් සත්වය කියලා ගත්තට පස්සේ ඔය රූප සංචිතයක්. අනාගත උනත් ගත්තට පස්සේ දිව්‍ය හෝ බ්‍රහ්මය හෝ මිනිසා හෝ නරකාදී සතෙක් හෝ ඔය කියන රූප 27ක් 28ම ගන්න බෑ මොකද ගැහණියක් නම් ස්ත්‍රී භාව රූපය තියෙනවා පුරුෂ භාව රූපය නැහැ පිරිමියෙක් නම් ස්ත්‍රී භාව රූපය නැහැ පුරුෂ භාව රූපය තියෙන 27ක් මෙන්න මේ විදිහට අතීතේ වේවා වර්තමානයේ වේවා අනාගතේ වේවා සත්වයේ පුද්ගලයෙක් වශයෙන් ගත්තා නම් ඔන්න ඔය රූප 28 27 තමයි තියෙන්නේ 28ම ගන්නවා සත්වයෙන් කියලා ගත්තට පස්සේ ඇතැම් ඇතැම් සත්වයන්ට අඩු වෙන්නට පුළුවන්. හැබැයි ඔయిత වඩා 27ට වඩා එක සත්වයකට වැඩි වෙන්න නම් රූප නැහැ. ඒතර මෙන්න මේ කියන රූප 28 මේ රූපස්කන්ධය කියන එකේ තියෙන මේ කොටස් 28 අතීත වෙන්න පුළුවන් වර්තමාන වෙන්න පුළුවන් අනාගත වෙන්න පුළුවන්. ඊළඟට අජ්ජත්තං වා බහිද්ධාවා. තමා කියන මේක තුල පවතින මේ රූප 27 වෙන්නට පුළුවන් බහිද්ධාවා. බාහිරේ තවත් තවත් සත්වය ගත්තට පස්සේ එතන තියෙන රූප 27 වෙන්නත් පුළුවන්. ඔක්කොම සත්වය ගත්තොත් 28ම අපට ගත්ත හැකි සියලු සත්වයකට ඇතුළත් වෙන නිසා. ඊළඟට ඕලාරිකං මාසුකුමංවා අර මම මුලින් විස්තර කරපු චක්කසෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ රස පඨවි තේජෝ වගය ආ නෝලාරික රූප කියන්නේ ඒ ටිකට ගොරෝසු රූප සුකුමංවා අර මම මතුවට විස්තර කරපු ආපෝ ධාතු රූපය ආදී රූප 13ක්. රූප 16ක්. 13ක් නෙමෙයි 16ක්. ඊළඟට හීනං වා පණිතං වා. ඒ කියන්නේ නරකාදී සත්වයින්ගේ රූප හීනයි. පහත්. අකුසල කර්ම විපාකයන්ගේ අතුරු විපාක වශයෙන් ලැබෙන්නේ හීන. පණිතං වා. දෙවියන්ගේ රූප ප්‍රණීතයි. බ්‍රහ්මයන්ගේ රූප ඊටත් වඩා ප්‍රණීතයි. මනුෂ්‍යයන්ගේ රූප ප්‍රණීතයි. අන්න ඒවා උසස් රූප. මෙන්න මේ විදිහට දුරේවා සාන්තිකේවා. දු සාන්තිකේ රූප කියලා කියන්නේ අර චක්කුසෝත ගාන ජීව කාය ආදී රූප 12. ඊළඟට දුරේ රූප කියලා කියන්නේ අර පස්සේ විස්තර කරපු ආපෝ ධාතු රූප ආදී සුකුම රූප 16. මෙන්න මේ කියන රූප විවිධාකාරයෙන් බෙදෙනවා. මෙන්න මේ කියන රූප මිසක සත්වයේ පුද්ගලයේ අතීතේවත් වර්තමානයේවත් අනාගතේවත් හීන ප්‍රණීත ආදී වශයෙන්වත් ගත්තා නම් සත්වයකෝ ඒ හැම තැනම තියෙන මෙන්න මේ ටික. හැබැයි භෞතික පරිසරයේ තියෙනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ ඇවි ඉමස්මින් කායේ මේ තමා කියන හඳුන්වන මේ පංචපාදානස්කන්ධ සමූහයෙහි සහ බහිද්දා. බාහිර සත්වේ. අපි සාමාන්‍ය භෞතික පරිසරයට ගත්තොත් එහෙම උතන තියෙන්නේ ඔයගෙන් රූප තියෙන්නේ සුද්ධාශ්‍රකේ පමණයි. පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. හැබැයි ඒවත් ඔය කියන ආත්ම නෙමෙයි අනාත්ම. ඊළඟට ඔන්න වේදනාව. වේදනාවත් ඔය විදිහට අතීත සත්වයට පහළ වෙච්ච වේදනා, වර්තමාන සත්වයට පහළ වෙච්ච වේදනා, අනාගත සත්වයට පහළ වෙන වේදනා. මේ විදිහට ගත්තාට පස්සේ ඒකත් අතීත අනාගත අතීත අනාගත පච්චුප්පාන. අතීත වර්තමාන අනාගත කියන ඒ කාලේ පවතින වේදනා. ඒකත් අර විදිහට සමාට ඇති වෙන වේදනා, අනෙක් සත්වෙන්ට ඇති වෙන වේදනා, ඊළඟට මිහිරි වේදනා, අමිහිරි වේදනා, ඕලාරික වේදනා, සියුම් වේදනා, හීන වේදනා, උසස් වේදනා බෙදලා යනවා. දැන් අපි ඊට කෙටියෙන් ගත්තොත් එහෙම අනිත් ටික තේරෙන නිසා හීන වේදනා කියන්නේ නරක ආදී සත්වෙන්ට ලැබෙන වේදනා හීන වේදනා පහත් වේදනා. දේවලෝමාන ලෝභවලෝ ලැබෙන සත්වෙන්ට ලැබෙන වේදනා ප්‍රණීත වේදනා. ඊළඟට ඕලාරිකං වා සුකුමං වා දැන් අපිට කය හරහා එන තදබල වේදනාවක් කය හරහා එන වේදනාවක් තිබුණොත් කය හරි ගුටියක් කාලා හරි නැත්නම් සැප ස්පර්ශයක් දැනිලා හරි අන්නේ ඕලාරිකයි. ඊළඟ මනසින් ගත්තොත් අනිකර හිතලා එකසියුම් ඊළඟට අපි කියමුකෝ යම් වේදනාවක් අකුසල වේදනාවක් කියලා හිතේ පාන ඒ කෝලාරිකයි. සාපේක්ෂව කුසල වේද කුසල් හිතක වැඩ කරන වේදනාවට සාපේක්ෂව. ඊළඟ කුසල් හිතේ වැඩ කරන වේදනාවත් කාමාවචර කුසලයක්, රූපාවචර ධාන කුසලයක්, අරූපාවචර ධාන කුසලයක්, ලෝකෝත්තර කුසලයක් කියලා ගත්තර පස්සේ එකකට එකකට එකකට එකට ප්‍රණීතයි කාමාවචරට වඩා රූපා මේ මේ රූපාවචර ධාන චේතනාව සියුම් අරූපාවචර ධාන ධාන වේදනාව රූපාවචර ධාන වේදනාවට වඩා සියුම් ඊළඟට අරූපාවචර වේදනාව පොලාරිකයි ලෝකෝත්තර සිත් වල වැඩ කරන කුසල සිත් වල වැඩ කරාම වේදනාව සියුම් ඊළඟට කුසල වේදනාවට වඩා විපාක හිතේ වැඩ කරන වේදනාව සියුම් ඒක අපට බොහොම පැහැදිලිනේ දැන් අපි කියනකො අපි දැන් රැයක් නිදාගෙන හිටියට පස්සේ අපට ඇතිවෙච්ච වේදනාව එකක්වත් අපට සිහි කරන්න පුළුවන් බෑ හීනයක් දැක්කොත් නම් සීකරයි. හීනයක් ඉති හීන දකින්නේ හීන තදනින්ද නෙවෙයි. හැබැයි අපිට සාමාන්‍යයෙන් ජීවිතයේ ගෙවනකොට හැරලා ඉන්න කාලයේදී ඇති වෙන වේදනා ඔක්කොම අපට සැප වේදනා දුක් වේදනා හොඳට මතක් කරන්න පුළුවන්. නිදාගෙන ඉන්න වෙලාවේදී ඇති වෙන මේ වේදනා සීකරන්න බෑ. මොකද හේතුව ඒ විපාක නිසා ඒවා ඊටාම සියුම්. භවංග සිත් වල වැඩ කරන වේදනාව ඊටාමත් සියුම්. ඒ විදිහට හීන ප්‍රනීත වශයෙන් ඕලාරික සුකුම වශයෙන් දුර ළඟ වශයෙන් වේදනාවත් බෙදලා යනවා. ඉතින් භාගතුන් වහන්සේට මෙතනදී අවශ්‍ය කරේ විදර්ශනා භාවනාවට උපදෙස් දෙන්නනේ. දැන් විදර්ශනා භාවනාව කරනකොට ඔයන ඕලාරික වේදනා, සියුම් වේදනා, මිහිරි වේදනා, අමිහිරි වේදනා, ගොරෝසු වේදනා, මෘදුමලොක් වේදනා විශේෂ මේකක්ම දැනගන්න ඕනේනේ. එහෙම දැනගන්නකොට අතීත වේදනාත් මේ නියැදීමයි අනාගත වේදනාත් මේ නියැදීමයි වර්තමාන වේදනාවල විස්තරය විභාගය විශ්ලේෂණය සෝදිසි කිරීම සමීක්ෂණය නිරීක්ෂණය වෙනකොට එහි පවතින අනාත්ම తත්වය තේරෙනකොට අතීත වේදනා අනාගත වේදනා ආත්ම වශයෙන් ගන්නෙ නැත ඊළඟට සංඥා සංඥාත් ඔය විදිහටම බෙදිලා යනවා අතීතයේ පහළ වෙච්ච සංඥා අනාගතයේ පහළ වෙන්න තියෙනවා සංඥා වර්තමානයේ පහළ වෙන සංඥා එතකොට දැන් මේ කියන්නේ මොකද්ද මේ රූපකය කියන්නේ මම නෙමෙයි අර අර කාරණා තුන තමයි කියන්නේ. මොකද්ද? නේතම් මම නේසෝහමස්මි නමේසෝවත්තා. මේකනේ මේ විදිහට දකින්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ සුරාද ස්වාමින් වහන්සේට මේ විදර්ශනා භාවනා උපදේශය දෙන්නේ. එතකොට නේතම් මම ඒ රූපය වේදනාව සංඥා සංකාර විඥානය කියන ඒ මගේ නෙමෙයි නේසෝ හමස්මි මම නෙමෙයි නමේසෝ අත්තා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ ආත්මය නෙමෙයි මේ බලන ආකාරය. මේක තමයි ක්‍රමය. මේක තමයි පින්වතුනි බුදුදහමේට ආවේනික වෙන කිසිදු ආගමකට ආවේනික නොවු සමාන නොවු විශ්ව නීතියට පමණක්ම සමාන වූ බුදුවරයන්ගේ උපදේශය. ඒක විශ්ව නීතිය. බුදුර පහළ වුණත් පහළ නොවුණත් මේක පවතිනවා. එතකොට මේක තේරුම් ගැනීම අපට වැදගත් වෙන්නේ මොකද දුකින් මිදෙන්න. අනාදිමත් සංසාරයේ මේ අනාත්ම කියලා ගත්තට මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන අපි මහ විඳීමක් කරනවනේ අනාත්ම කියලා ගත්තට මම සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි කියලා කමන්නෑ වේදනාවක් ආවට කියලා අපට පුළුවන්ද අත කැපුවත් කමන්නෑ කකුල කැපුවත් කමන්නෑ ඔළුව පැලෙන්න ගැහුවත් කමන්නෑ බෑ නෑ ඉතින් ඒක තමයි දුක් කියන්නේ ඒ දුක් ටිකක් ගමන් කරනවා සංකිටේන පංච පාදානක් ඛණ්ඩා දුක්ඛ කෙටියෙන් ගත්තර පස්සේ මේ පහ තමයි දුක. එතකොට මේ පහෙන් මිදෙනවා කියලා කියන්නේ නිවන. මේ පහෙන් මිදෙන්නට නම් මේ පහ තුලම පවතිනා වූ ලෝභය, ద్వේෂය, මෝහය කෙලෙස් දුරු කරන්නට ඕනේ. ඒ කෙලෙස් නැති කරොත් තමයි මේ කෙටියෙම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය නැමැති දුක පහළ වෙයි. ඉතින් දුකනේ නැති කරන්න තියෙන්නේ. දුක නැති කරන්න තියෙන්නේ. ඒක නැති කරන්නත් නම් කෙලින්ම අර වැඩපිළිවෙලක් තියෙනවා. පංච පාදානස්කන්ධය කියන මේ සත්‍යයටම වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනේ ක්‍රියාත්මක වෙලා යනකොට ඒ කියපු ලෝභය, ද්වේෂය, මෝහය අයින් වෙනවා. එතකොට සංස්කාරස්කන්ධය දුර්වල වෙනවා. සංස්කාරස්කන්ධය දුර්වල වෙනකොට සංස්කාරස්කන්ධය තුල පවතින අලෝභය, අද්වේෂය, අමෝහය දියුණු වෙනවා. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන සංස්කාර කොටස දුර්වල වෙනකොට අලෝභ, ද්වේෂ, මෝහ සංස්කාර සීල සමාධි ප්‍රඥා තුලින් දියුණු වෙනකොට අන්න මේ සත්වය කියලා හඳුන්වන පංච පාදානස්කන්ධය නැමැති දුක නැති කිරීමට හැකියාව ලැබෙනවා. ඒකයි ක්‍රමය. එතකොට ඊළඟට අපට තියෙන්නේ සංඥාස්කන්ධය. සංඥාස්කන්ධයත් අර විදිහට අතීත සංඥා, වර්තමාන සංඥා, අනාගත සංඥා ඊළඟට අර විදිහටම තමාගේ හිතේ පහළ වෙන සංඥා, අනුන්ගේ හිතේ පහළ වෙන සංඥා ඊළඟට සියුම් සංඥා ගොරෝසු සංඥා ඒ කියන්නේත් අර ගොරෝසු සංඥා කියලා කියන්නේ අකුසල් හිත්වල වැඩ කරන කායික වශයෙන් එන දැනීම් වලදී ඇති වෙන සංඥාව ඊළඟට සියුම් සංඥා බවට පත් වෙනවා කුසල හිත්වල සංඥා සියුම් ඒ වගේත් අර වේදනාවට කිව්වා වගේ ඉහළට ඉහළට දියුණු කරන කුසල වල සංඥා පහළ පහළ ඒවට සියුම් ඊළඟ විපාක සිත් වල වැඩ කරන සංඥා සියුම් කුසල සිත් වලට වඩා මෙහෙම මෙහෙම මේ මේ සංඥාවත් අර විදිහට ආධ්‍යාත්මික බාහිර ඕලාරික සියුම් හීන ප්‍රනීත බෙදිලා ඒකත් 11 ආකාරයි ඊළඟට සංස්කාර සංස්කාර ස්කන්ධයත් එහෙමයි. ලෝභය, ද්වේෂය, මොහය මුල්ලජ චේතන, අලෝභය, ද්වේෂය, මොහය මුල්ලජ චේතන මේ ටිකත් එහෙම තමයි. ඒ සංස්කාර කියන එකත් අර විදිහටම ඉති අතීත අනාගත පච්චුප්පන්න. එතකොට අතීතයේ සත්වයා කියන මේ පදාර්ථය තුල පහළ වෙච්ච චේතන ලෝභ දේශ මොහ මුල් කරගත් අලෝභ දේශ මොහ මුල් කරගත් මේ වර්තමානයේ සත්වයා කියන මේක තුල පහළ වෙන ලෝභාදී අලෝභාදී මුල් කරගත්තු චේතන ඊළඟට අනාගතයේ සත්වය පහළ වෙනවා නම් ඒ සත්වයා කියන මේක තුල වැඩ කරන මේ ශක්තිය ලෝභාදී මුල් කරගත්තු, අලෝභාදී මුල් කරගත්තු මේ චේතන. ඊළඟට අජත්තං වා බහිද්ධාවා තමා තුල පහළ වෙන චේතන, අනුන් තුල පහළ වෙන චේතන. ඊළඟට අර ගොරෝසු චේතන, ඊළඟට සියුම් චේතන, ඊළඟට තමා තුල පහළ වෙන චේතන, ඊට අනුන් තුල පහළ වෙන චේතනා, ඒ කියන්නේ සම්තිකේවා দূරේවා, ඒ විදිහට පහළ වෙන. මෙන්න මේ විදිහට මේකත් 11 ආකාරයි. මේ මේ කියන චේතනාත් 11 ආකාරයි. කොටස් කරලා බෙදලා ගන්නවා. ඊළඟට විඥාන. විඥානත් එහෙම තමයි. විඥානත් අර විදිහට අතීත අනාගත පච්චුප්පන්න. අතීතයේ සත්වයට පහළ වෙච්ච විඥාන, අනාගතයේ පහළ වෙන විඥාන, වර්තමානයේ පහළ වෙන විඥාන. ඊළඟට තමාට පහළ වෙන විඥාන, අනුන්ට පහළ වෙන විඥාන, ගොරෝසු විඥාන, සියුම් විඥාන, පහත් විඥාන, උසස් විඥාන මේ විදිහට ඒකත් අර රූපස්කන්ධයට කියපු ආකාරයෙන්ම දිගට දිගට දිගට දිගට බෙදලා 11 ආකාරයි. ওই 11 ආකාරයකට යන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. දැන් මේවා බෙද බෙද බෙද බෙද බලන්නට ඕනේ. දැන් විදර්ශනා භාවනා වඩන යෝගාවචරයට මේක තමයි ඒකායන මාර්ගය. අනාත්ම ලක්ෂණය හසු වුණා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ ඒක කල්ලාතුම අහු වෙනවා. අනාත්ම ලක්ෂණය තමයි ගැඹුරුම. දැන් ආජීවක ස්වરૂපයෙන් පරිබ්‍රාජක ස්වરૂපයෙන් දිගාන්ට ස්වරූපයෙන් නොඑක් නොඑක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් ඊට එහා කාලවලදීත් ඕනතරම් මහාන වෙලා හිටියා. ඒ මහාන වෙලා හිටපු අය දුකක් ගැන හිතලා තිබුණා. දුක. අනිත්‍ය ගැන හිතලා තිබුණා. මේ සැප තියෙනවා මේවත් අනිත්‍යයි. වෙනස් වෙනවා. ඒ නිසා දුකයි හිතලා තිබුණා. හැබැයි ආත්මය තවන්නට ඕනේ කියලා ගිනි ගොඩවල් පහක් ගහගෙන මැදට වෙලා ආත්මය තවනවා ආත්මය තවනවා යමකට තියෙන ඇලීම තවල දැම්මනම් ගැටීම තවල දැම්මනම් කය හරහා අන්න දුක් නැති වෙනවා. ඕකනේ අදහස් තිබුණේ. ඉතින් ඒකට තවනවා මොකද ආත්මය. ආත්මය තවන්න තවන්න මේ කෙලෙස් නැති වෙනවා, අකුසල් නැති වෙනවා, පව් නැති වෙනවා කියලා මේගොල්ලන්ගේ අදහසක් තිබුණා. ඒතකොට බලන්න දැන් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ පහම සම්බන්ධයෙන් ගත්තර පස්සේ නේතං මම මම කියලා දක්වන්නට බෑ නේසෝ හමස්මි මගේ ආත්මය කියලා දක්වන්නට බෑ. නමේසෝ වාත්තා මගේ ආත්මය නෙමෙයි. ඒ හේතුව කෝකටද මේ මම කියලා දාන්නේ. කෝකටද මේ ආත්මය කියලා දාන්නේ. දැන් රූපස්කන්ධය වෙනම කියනවා. ඊළඟට වේදනා මේ සැප දුක් මැදස්ස වේදනා අපේ හිතට දැනෙන ඒ ටික ගන්නවා. ඊළඟට සංඥාව ගන්නවා. අපි යම් යම් දේවල් අපේ හිතේ වැඩ කරනවා හඳුනා ගන්නවා යම් යම් අය. ඊළඟට සංස්කාර ලෝභ ද්වේෂ මොහ මුල්ලක චේතන අලෝභ ද්වේෂ මොහ මුල්ලක චේතන විඥාන හිත දැන් මේ පහ ගත්තට පස්සේ ඔබ බලන්නට දැන් සත්වයා කියන ටිකේ සත්වයා කියන මේක තුල මේ පහ අයින් කරාට පස්සේ ආය සත්වයා කියලා පස්වෙනි හඳුන්වා දීමක් කරන්න පුළුවන්ද පස්වෙනි හඳුන්වා දීමක් කරන්නට බෑ. එතකොට මේ පහට තමයි මේ අඩු වැඩි වශයෙන් එක්ක එකකට, එක්ක දෙකකට, එක්ක තුනකට, එක්ක හතරකට, එක්ක පහකට මේ ටිකට තමයි මේ සත්වයා කියන පටලැවිල්ලක් දාගෙන තියෙන්නේ. ආත්මය කියන පටලැවිල්ලක් දාලා තියෙන්නේ. පටලැවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ මේක නිසා. මොකද ඒ ගන්නේ අර කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඉපදෙනවා කියන සංකල්පය ගත්තාට පස්සේ මේ අය ගත්තා ආ ඉපදෙන තැනට යනවා. සමහර හාමුදුරුවෝත් ඕක කියනවා. සමහර හාමුදුරුවරුත් කියනවා මේ ඔක්කාන්තී කියලා කියන්නේ මේ ගර්භාෂයට බැස ගැනීමක් කියලා. ඉතින් හාමුදුරුවරුත් උතරණන් ඉන්නේ සමහර හාමුදුරුවරුත් උතරණන් ඉන්නේ අපි කොතන ඉඳලා පටන් ගන්න. ආත්මයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් ආත්මයක් යනවා කියලා තව කෙනෙක් එක තමයි කියන්නේ. ඔක භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ වරක ඛණ්ඩේසු බීජමානේසු සෝචේ බීජති පුග්ගලෝ උච්ඡේදා භවති දිට්ඨි යා බුද්ධේන විවජ්ජිතා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මරණයටපත් වෙනකොට බිඳුනා කියලා හඳුන්වනවා. හැබැයි ඒත් එක්ක ආත්මය බිඳුනා, සත්වයා බිඳුනා කියලා ගත්තොත් වැරදි කිව්වා. වැරදි කියලා දේශනා කළා. කන්දේසු භිජ්ජමානේසු නොචේ භිජ්ජති පුද්ගලෝ පුද්ගලෝ සස්සතෝ හෝති නිබ්බාණේන සමසමු. හැබැයි එහෙමනම් මේ පංච පාදානස්කන්ධයේ මරණයටපත් වුණා කියන්නේ බිඳෙනවා. ඒ භවයට අදාළ සම්පතිය බිඳෙනවා. ඒ බිඳුණාට පස්සේ සත්‍යය බින්දෙන්නේ නැහැ කියලා ගත්තනම් පුද්ගලෝ සසතෝ හෝති නිබ්බාණේන සමසමෝ නිවන වාගේ වෙනස් නොවන තත්වයක් කියලා හඳුන්වන්නට වෙනවා. ඒ දෙකම වැරදි. එකක් උච්ඡේදවාදයේ එකක් සාස්වත වාගයේ වාදය බුද්ධ වචනේ යථාර්ථවාදී. මොකද්ද බුද්ධ වචනේ වචනේ යථාර්ථවාදයේ සංකාරපච්ච විඥාන. කුසල කුසල කර්ම රැස් කරා අවිද්‍යාව තිබුණා ප්‍රතිසන්දි ගත්තා මොනලෝකේ කාය. එච්චරයි. නෝචසෝ නචාඤ්ඤෝ අම යථාර්ථය මෙහින් චුත වෙන්නේ එයාම නෙමෙයි වෙන තැනක උපදින්නේ මෙහින් චුත වෙලා එතනින් ඉවරයි වෙන කෙනෙක් උපදින්නේ නෑ එහෙමත් නෙවෙයි ඒ නිසා පරම්පරාවේ සම්බන්ධයයි ඔය චුතියයි පටිසන්ධියයි අතර සම්තතිය සම්බන්ධයයි හේතුඵල ධර්මතාවයි කර්මය ඵලය කියන මේ ධර්මතාවයි විශ්ව නීතියයි ඔතන පවතින නිසා මේ සෑම දෙයක්ම සුතමේ වශයෙන්. ඔකනේ අර බුදුරජාණන් වහන්සේ යම් යම් තැන්වලදී හැබැයි මේකේ මෙහෙම එකක් තියෙනවා. යම් කිසි කෙනෙක් සත්‍යයේ පුද්ගලයෙක් කියන එක දල වශයෙන් හිතේ තියෙනවා. හැබැයි එයා සීල සමාධි ප්‍රඥා ගුණ පුරනා ලෝභ ද්වේෂ මොදුරු වීමට සමත විදර්ශනා භාවනා කරනවා. එයාගේ හිතේ සත්‍යය පුද්ගලය කියලා තිබුණාට ඒක දෘෂ්ටියක් නෙමෙයි ඒක භාවිතයක් පමණයි ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත් වෙන සෝවාර සෝවාරිය. ලෝකයේ රහතුන් වහන්සේ පවා ස්කන්ධ පහක් තියෙන්නේ හැබැයි සත්වයා පුද්ගලයා කියලා විවහාරයේ කතාබස් කරනවා ඒ වචන භාවිතය සම්මුති සත්‍ය පාවිච්චි කරනවා ඒ නිසා එහෙම ගත්තට පස්සේ මේ සත්වයා පුද්ගලයා කියන එක මාධ්‍යයක් පමණයි හැබැයි ඒකේ අන්තර්ගතය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. ඕක නිසා තමයි එතකොට ඒ දැන් අපි මෛත්‍රී භාවනාව ආදී වඩනකොට කෙලින් පාවිච්චි කරන මම නිදුක් වෙම්බා නිරෝගී වෙම්බා සුවපත් වෙම්බා යනාදී වශයෙන් අනික් සත්වයින්ටත් සත්වයා කියන මුල් කරගෙන. හැබැයි එතන ලෝභය, ద్వේෂය, මෝහය එකක්වත් නැහැ. ඒ නිසා එතන කුසල් තියෙනවා. විදර්ශනා භාවනා කුසල් නැහැ. අනිත්‍ය දුක්ඛ අන විශේෂයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමක් එත නොමැති නිසා. ඉතින් මෛත්‍රී භාවනා බුදුරජාණන් වහන්සේට වඩනවානේ. මහා කරුණාව, මහා කරුණාව. එනිසා එතකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ සත්වය සුවපත් වෙත්වා කියලා හිතනකොට ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේගේ තේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා සංඥාවක් එන්නේ. ඒ නිසා ඒකයි తත්වය. ඉතින් ඒ නිසා සම්මුතියේ දගෙනත් කුසල් පුරාගෙන යන්නට පුළුවන්. පරමාර්ථයෙන් ඉඳලත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අචේල කාශ්‍යපල අහනකොට එක එක ප්‍රශ්න මේ දුක සකස් කරන්නේ තමාද නැත්නම් අනුන්ද නැත්නම් දෙගොල්ලමද නැත්නම් ඉබේ පහළ වෙනවද නැත්නම් දුකක් නැද්ද කියනකොට බුදුරජාණන්සේ උත්තර දුන්නේ මොකද උත්තර දුන්නා නම් තමා කරන කුසල කුසල කර්ම වලට අනුරූපව සැප දුක් විපාක ලැබෙන නිසා දුක හදාගන්නේ තමා කියලා දේශනා කරා නම් අචේන කාශ්‍යප ගන්නවා ආ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සාස්වතවාදී ආත්මයක් තියෙනවා කියලා විස්තර කරා කියලා එයාගේ දෘෂ්ටිය තවත් අහවුරු කරගන්නවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ උත්තර නොදුන්නේ කියාට ආශිර්වාදයක් වුණා. එයා පස්සේ කාලේ බක්කුල මහරහතන් වහන්සේ ළඟ ඇවිල්ලා පැවිදි වෙලා රහත් වුණා. එතකොට දැන් මෙතනදී අපි මේ සුභමානවක වාගේ උදවියත් නැත්නම් ජාතකපාලී ගලපනකොට වාගේ ධම්පද ධම්මපදේ ගලපනකොට වාගේ බුදුරජාණන්සේ බොහෝ තැන්වල පාවිච්චි කරලා තියෙන සම්මුති සත්‍යය. අතීතයේ මේ මේ කුසල කරපුවායි මේ මේ தත්වයටපත් වලට මේ මේ අකුසල කරපුවායි මේ මේ தත්වයටපත් වුණා. ඒ කාලේ වෙස්සාන්ත රාජ්‍යරුව මේ කාලේ බුදු මම ඒ කාලේ ක්‍රිෂ්ණජිනා උත්තරවන්නා වුණා. ජාලය කුමාරයා රාහුල කුමාරයා වුණා. සඩ මහරජුරුව සුදෝන රජුරුව වුණා. පුසතේ දේවිය මේ මහමායා දේවිය වෙනවා. අච්‍යුත තාපස සාරිපුත්ත යෝජක බමුණා දේවදත්ත අමිත තාපනාව චින්චමානවිකාව අන්න එහෙමත් දේශනා කරනවා. එහෙම දේශනා කරනකොටත් ඇතම් කෙනෙක් තමන් හිත හික්මවාගෙන ගුණ යහපත්කම් දියුණු කරලා නිවන් අවබෝධ කරගන්නට එනවා. සුගතියට යනවා. ඒ කුසල් බලය. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කාරණා කාරණා සලකලා ගත්තට පස්සේ මේ සුරාද ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කෙලින්ම තණ්හාමාන දිට්ඨි දුරු කරන ක්‍රමය කියලා දුන්නා. විදර්ශනා භාවනාව කියලා දුන්නා. ගැඹුරින්ම කියලා දුන්නා. විශ්ව නීතිය කියලා දුන්නා. මේ දේශනාව ඇහෙනකොට සුරාධ ස්වාමින් වහන්සේ අතීතේ හුඟක් මේ අභ්‍යාස පාඨමාලා පුරුදු පුහුණු කරගෙන ඇවිල්ලා තිබෙච්ච නිසා අනාත්ම වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන දැකලා තිබෙච්ච නිසා ඒ පහට ලැබ ඒ පහට දාන නමක් පමණයි සත්වයා පුද්ගලයා කියන්නේ කියන එක තේරුම් අරගෙන ආපු නිසා සුරාද ස්වාමින් වහන්සේට මේ ධර්මානුශාසනාව රූප වේදනා සංඥා සංඛාර විඥාන 11 ආකාරයකට බෙදලා නේතම් මම මගේ නෙමෙයි නේසෝ හමස්මි මම නෙමෙයි නමේසෝ ආත්තා මගේ ආත්මය නෙමෙයි කියලා අනාත්මයි කියලා දකින්නට කියලා දුන්නු මේ ධර්ම දේශනාව ඇසුරින් ධර්ම ශ්‍රවණය කරලා සුරාද ස්වාමීන් වහන්සේ සව් කෙලෙස් නසා මහරහත් භාවයට පත් වුණා. ආදහරා බණ ඇසූ සෑම සියලු දෙනාටමත් මේ මග යමින් මේ ජීවිත අවබෝධය ඇති කර ගැනීමට මේ ධර්ම උපදේශ ටික මහත්සේ උපකාර වේවා විදර්ශනා භාවනාවෙන් ලෞතර සැනසීම දක්වා ඒ ඒකායන මාර්ගයෙන් යෑමට හැම දිනාටම තුනුරුවන්ගේ පිහිට බුදු පිහිට ලැබේවායි අදිස්ථාන පිහිටුවා ගන්නට මාධ්‍යහරහා බණ ඇසු සෑම සීලු දිනාටමත් තවත් තවත් අහපු සීලු දෙනාටමත් උතුම් සීලාදී ගුණ ධර්ම සම්පූර්ණ කරගෙන මිය පරලොවගේ ඥාතීන්ටත් නිවන් සුව පිණිස මේ උපකාර කරමින් මේ පින හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අපේක්ෂා කරන හැම දිනාටම ඒ ලෞතුරා සැනසීම ද ඒ ලෞතුරා සැනසීම සාක්ෂාත් කිරීමට ඒකායන මාර්ගය නම් වූ බුදුරජාණන් වහන්සේලා කලින් කල පහළලා හොයා ගන්නා වූ ඒ ලෞතුරා මාර්ගය ඒ දුක් නැති කරන මාර්ගය ඒ ආර්ය ස්ථායක මාර්ගය අනාත්ම ලක්ෂණය අවබෝධ කරන මාර්ගය මේ ඒකායන මාර්ගයේ ගමන් කොට ඒ ලෞතර සැනසෙල්ල දක්වාම සියලු යහපත සිද්ධ වේවායි අදිස්ථාන කටයුතුයි ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මේරිගම බෝතලේ ඉහළගම කිනුතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංග්‍රහකටයක් ඕකසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 011 30 710 82 දුරකථන අංකයට ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011 2 69 71 40 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි